අපි මේක ධර්ම දේශනා මාලාවක් හැටියට තමයි සිදු කරගෙන ඉන්නේ. ඒකම මොකද බුදුරජාණන් වහන්සේ මේකවරම ධර්මය අවබෝධ කරගන්න බැරි අපහසු අයට අනුපිළිවෙලක් දේශනා කළා. එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඒ උතුම් සම්බෝධියටපත් වුණාට පස්සේ ඒ ධර්මය එක දහම් පදයකින් අවබෝධ කරගන්න පුළුවන් ඥාන ශක්තිය ඇති ප්‍රාර්ථනා අනුව ඒ සම්බුද්ධ ශාසනය තුළ පහළ වුණා. එයාලට කෙටියෙන් ධර්මය දේශනා කළා. තවත් අය දැක්කා. එයාලට ධර්ම දේශනාවක් අවශ්‍ය වුණා. එයාලට දේශනාවක් දේශනා කළා. සමහර අයට දේශනා කීපයක් දේශනා කරා. සමහර අයට මෙන්න මේ වගේ අනුපිළිවෙලක් දේශනා කළා. ඒ තමයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි කියන මේ සප්ත විසුද්ධි බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා. ඒ අනුපිළිවෙලට ගිහිල්ලා උතුම් වූ නිවනින් සැනසෙන ආකාරය සතර මාර්ග සතර ඵල ලැබලා නිවනින් සැනසෙන්නේ කොහොමද කියන කාරණේ. ඒ ආකාරයෙන් දේශනා කළා. ඉතින් අපිත් ඒ විසුද්ධි මාර්ගයයි මෙතෙක් දිගහැරගෙන ඉන්නේ. දිගහැරියේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය හා දැන් අපි දේශනා කරන්නේ ප්‍රතිපදා ඊළඟට තියෙන ඥාන දර්ශන විසුද්ධියත් එක්ක දෙක එකට ගලපලා සම්බන්ධ කරලා. ඉතින් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපට විදර්ශන ඒ කියන්නේ විශේෂ දර්ශනය ඒ දර්ශනයෙන් ඇති කරගන්නා වූ උපදවා ගන්නා වූ ඥාන නමයක් ඕනි. ඒකට කියන නවමහ විදර්ශන. පසුගිය සතියේත් මේ පිළිබඳව දේශනා කළා. කන, ශබ්ද, සිත තුන් කරුණ එකතු ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම කියන මේ කරුණු පහ අරගෙන පසුගිය සතියේ දේශනා කළා. මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අවශ්‍ය ඥාණය කොහොමද උපදවන්නේ කියන. ඊට පිට සතියේ දේශනා කළේ ඇස රූප දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම ඒ සිත කියන ඒ කරුණ පහ කොහොමද ඒ කරුණ පහ තුල මේ ඥාන උපදවාගෙන මේ ආශ්‍රයන් ෂෙයා කරලා නිවනටපත් වෙන්න කියන කාරණය. අද දේශනා කරනවා තව ඉන්ද්‍රිය හතරක් තියෙනවා. නාසය, දිව, කය හා සිත. දෙකක් තමයි පසුගිය සති දෙකේ දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ කරුණු තුනක් මනාව අවබෝධ කරගත යුතුයි කියන කාරණේ පැහැදිලි කරා. කරුණු තුනක්. ඒ තමයි ආශ්‍රව හා උපාදානයට හේතු වෙන ස්පර්ශය. ඒතර ආශ්‍රව පිළිබඳව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. උපාදානය පිළිබඳව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒකට උපකාර කරන. ඒකට ප්‍රත්‍ය වෙන. ස්පර්ශය කියන එක දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. දැන් තථාගතයන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය කියන කාරණය. උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය කියන කාරණය. නමුත් ඔයත් අහලා තියෙනවා ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාවයි කියලා. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව කියලා. උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ තණ්හාව කියලා. අහලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය කියලා. ඒ කියන්නේ අවිද්‍යාව නැහැ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ඒක එක පැත්තක්. මේ තව පැත්තක් විස්තර කරනවා තථාගතයන් වහන්සේ. මොකද මේ විවිධ පැති වලින් විවිධ ආකාරයෙන් දේශනා කළේ අවබෝධයට පහසු පිණිස. එකක යම් කෙනෙකුට එක පැත්තකින් අවබෝධ වෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් තව පැත්තකින් අවබෝධ කරගැනීමේ පහසුව සඳහා තමයි මෙතනදී පෙන්වන්නේ මේ ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය කියන කාරණේ. දැන් අපි බලමු ඒක එහෙම වෙනවද කියලා. දැන් අපි අද කතා කරන්නේ නාසය, ගන්ධය දෙක නිසා සිත. ඒ තුන් කරුණ එකතු ස්පර්ශයනේ. ගාන සම්පස්ස. ගාන විඥාන, ගාන සම්පස්ස, ගාන සම්පස්සජ වේදනා. එතකොට නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකයි. දැන් අපි නාසයට කැමති. නාසය කියන්නේ දැන් මෙතෙක් දේශනා තුළ ඔයත් හොඳට පිරිසිදු කරගෙන තියෙනවා ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා නාසය කියන්නේ සුද්දාස්ඨක කලාපේ ක්‍රියාවක් කියන එක. වෙන එකක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. ତර මේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවට අපි සිත ස්පර්ශ කරනවා. ඒ කියන්නේ නාසය අපි අරමුණු කරනවානේ. කොහමද අරමුණු කරන්නේ? නාසයට කැමති. කැමති? ඔව්. ତර කැමති කියන්නේ සිතක්. සිතෙන්නේ කැමති වෙන්නේ. ତර සිත ඒ නාසයට හෙවත් ඒ සුද්දාෂ්ටක කලාපයට ස්පර්ශ කරනවා. නැත්තම් කැමති වෙන්න බෑනේ. අරමුණු කරන්න එපා කැමති වෙන්නේ. එහෙනම් නාස්යක් තියනවද? බුදුරජාණන් වහන්සේ ඇත කියන්නේ. හැබැයි නැත කියන්නේත් නෑ. නාස්යක් ඇත කියන්නේත් නෑ බුදුරජාණන් වහන්සේ නැත කියන්නේත් නෑ. එහෙනම් මොකද කියන්නේ? අපි දන්නවා නාස්යක් නෑ කියලා. අපි කියමු ගාන ප්‍රසාද රූපේ කියලා. ඒ කියන්නේ පරමාර්ථය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගාන ප්‍රසාද රූපයකුත් නැත කියන්නේත් නැහැ, ඇත කියන්නේත් නැහැ. ඇයි අපි හදනවා. අපි හදනවා. ඒ හදන්නේ කොහොමද? දැන් නාස්‍ය හෙවත් ගේ ගාන ප්‍රසාද රූපයට කැමති කියන්නේ කැමති කියන්නේ කාම. ඒකට සිතෙන් ඇලිලා ඉන්නේ. ඒක අයින් කරන්න කැමති නෑනේ. සිතින් ඇලෙනවා කියන්නේ ආශ්‍රව. කාම කියන්නේ කැමැති. ඒතර කාම ආශ්‍රවයක්. එතකොට මේ ගාන ප්‍රසාද රූපයට මෙන්න මේ ධර්මතා පහ නැත්තම් ගාන ප්‍රසාද රූපයක් තියෙනවද කියලා පොඩ්ඩක් හිතන්න. අපි දන්නවා ඒ ගාන ප්‍රසාද රූපේවත් මේ සුද්දාෂ්ටක කලාපයට කර්මය කියන එක නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙනවා කියන කාරණය. වර්තමානයේ. සිත ප්‍රත්‍ය වෙනවා කියන එක අපි දන්නවා. සීත උෂ්ණ ප්‍රත්‍ය වෙනවයි කියන එක අපි දැන් දන්නවා. ආහාර ප්‍රත්‍ය වෙනවයි කියන එක අපි දන්නවා. අතීතය විමසලා බලපුවාම කර්මය ප්‍රත්‍යය කියන එකක් දන්නවා. එයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි කියන එක. ඒ කියන්නේ නාසය, අසකන, දිව ශරීරයත් එකම තමයි. එතකොට ප්‍රත්‍යයන් එක්ව කළ කියන්නේ අර නිරන්තරයෙන්ම කම්මචිත්ත ඍතු ආහාර ප්‍රත්‍ය වෙන නිසා. අනිත් එක සුද්දාෂ්ටක කලාපය නිසා. ඒ තමයි ප්‍රත්‍ය. චේතනාවෙන් පිළියෙල කලේ. ඒක චේතනාව කියන්නේ කර්මයයි. පෙර භවයේ කර්මය. හොඳයි. පෙර භවයේ කර්මයක් නැත්තම් වර්තමාන භවයේ මේ ධර්මතා හතර ප්‍රත්‍ය වෙන්නේත් නැත්තම් නාශයක් තියනodes එහෙනම් කලින් නාසයක් තිබ්බද? කලින් තිබ්බද නාසය? අපි හැදුවා. අපි හැදුවා. මොකක්ද හැදුවේ? කර්මකලයකට තමයි. කර්මකලය මේකට කැමති. කැමති කියන්නේ කාම කැමැත්තෙන් ඇලිලා නින්නේ කාමාශ්‍රව. හරිනේ. එතකොට දැන් මේක නාසයවත් ඒ ගාන ප්‍රසාද රූපය අරමුණු කරන්නේ සිතින් එහෙනම් සිත මේකට ස්පර්ශ වෙන්න ඕනේ. හරිනේ. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද මේ ආශ්‍රව. හරිද? එතකොට වර්තමානයේ රූපස්තම්භක කර්මෙන්. ඒ කියන්නේ ජනක කර්මයෙන්නේ ප්‍රතිසන්දි හදලා දෙන්නේ. ජනක කර්මයෙන් ප්‍රතිසන්දි හදලා දෙනවා. ඒ කියන්නේ පෙර කර්මය. ඇසත්, කනත්, නාසයත්, දිවත්, ශරීරයත්, සිතත් යදුවේ පෙර කර්මය. හරිනේ. එතකොට කර්මයෙන් හදලා දුන්නට එයාට රැඳෙන්න බෑනේ. මෙයාට රැඳෙන්න පුළුවන් චිත්තක්ෂණ 17. ඒක අපි දැන් දන්නවා. චිත්තක්ෂණ 17ත් තුනේ ඉපද බින්දෙනවා එයා. එතන තියෙනවා ඒ දර්ශනය නිවැරදි නම් එතන තියෙනවා අනිත්‍ය දර්ශනය එක්කම උදේවැය ඥානය. ඇයි චිත්තක්ෂණ 17යිනේ. 17ෙන් බිඳලා ඉවරයිනේ. ඒතර හටගත්තේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් උදේ හටගෙන රැඳෙන්න පුළුවන් 17යි 17න් ෂය. ඒතර උදේවැයන් ඥානය. අනිත්‍ය එතන තියෙනවා ස්ථාවර වෙනවා සිතේ මේක අනිත්‍යම තමයි. හරිනේ? ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලක්ෂණ තුනෙන් පළවෙනි ලක්ෂණය. අපිට හැබැයි මේ නාසයේවත් ගාන ප්‍රසාද රූපේ අපිට නිරන්තරයෙන් පීඩාවක් කරනවා. දෙවිල්ලක් හදනවා. පෙළනවා. ඒ තමයි සුවඳ ගන්න කියන එක. සුවඳ ආග්‍රහණය කරන්න කියන එක. ඒ සුවඳ ලබන්න කියන එක. ඒක අපිට පීඩාවක්. ඒක වදයක්. ඒක පෙළීමක්. ඒක දැවිල්ලක්. ඒ තමයි දුක. හරිද? අනාත්ම කියන ලක්ෂණය ස්ථාවර වෙන්න ඕනේ මෙන්න මෙහෙම. ප්‍රත්‍යයට අනුරූපවයි මේක හැදුවේ. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. ඒතර අර ජනක කර්මයෙන් මේක හදලා දුන්නට චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දෙනවා ඇදගෙන යන්න උපස්තම්භක කර්මයේ ප්‍රත්‍යයයි. හරිනේ. ඒ කියන්නේ සහයෝගය දෙන්න ඕනේ නැද කියන නැත්නම් එතන ඉවරයිනේ. හටගත්ත සෙනෙන් ඉවරයි. ඒතකොට උපස්තම්භක කර්මය ස්පර්ශ වෙනවා මේකට. හරිනේ. සිතේ ප්‍රවෘත්තිය ස්පර්ශ වෙනවා මේකට. මොකද සිතේ ප්‍රවෘත්තිය නැත්තම් ඉවරයි. සීත උෂ්ණ ස්පර්ශ වෙනවා මේකට. ගන්න ආහාර ස්පර්ශ වෙනවා. හරිනේ. ତර ගන්න ආහාරය සීත උෂ්ණ කියන ධර්මතා දෙකටත් ආයශ තියෙන්නේ චිතක්ෂණ 17යි. ඉපද බිඳිනවා. ඒ තමයි උදේවැය. හට ගන්න ශනේ බිඳෙනව බිඳෙන ස්වභාවයම අරමුණු කළොත් ඒ බංග ඥානයයි. හයි. හට ගන්නවා හටගත් ශනේ බිඳෙන බව. දැන් හට ගන්න බිඳෙන බව අපි දැන් අරමුණු කළ ඉවරයි. හොඳට දන්නවා. එතකොට අපිට අරමුණු කරන්න තරම්වත් කාලයක් නැහැ. ඒ තරම් කෙටි කාලයක් තුළ බිඳිලා ඉවරයි. ඒක තමයි බංග ඥානිය. හරිනේ. එතකොට අනිත්‍ය ලක්ෂණය එතන තියෙනවා, දුක්ඛ ලක්ෂණය එතන තියෙනවා, අනාත්ම ලක්ෂණය එතන තියෙනවා කිව්වේ කර්මය ප්‍රත්‍ය වෙන ආකාරයට තමයි මේකේ ක්‍රියාව තියෙන්නේ. සීත උෂ්ණ ප්‍රත්‍ය වෙන ආකාරයට තමයි මේ ක්‍රියාව තියෙන්නේ. සිතේ ප්‍රවෘත්තිය පැවැත්ම අනුව තමයි ක්‍රියා ක්‍රියාව තියෙන්නේ. ආහාර ප්‍රත්‍ය වෙන ආකාරයටයි ක්‍රියාව තියෙන්නේ. හරිද එතකොට? හැබැයි අපි කැමති. කැමති කියන්නේ කාම. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. දැන් කැමැත්තෙන් ඇලිලා නැද්ද මේ සුද්දාෂ්ටක කලාපය මේ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳින? හැබැයි මෙහෙම එකක් තිබ්බේ නෑ. අපි හැදුවා. ඇයි හැදුවේ? ආශ්‍රව නිසා. කොහොමද ආශ්‍රව නිසා හැදුවේ? ආශ්‍රව ප්‍රත්‍යය අවිද්‍යාවට අවිද්‍යාව ප්‍රත්‍යය සංස්කාරයන්ට. හරිනේ දැන්? ආ. දැන් ඉස්සෙල්ලා දැන් මෙච්චර කාල අපි කතා කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආශ්‍රව ප්‍රත්‍යය අවිද්‍යාවට අවිද්‍යාව ප්‍රත්‍යය ආශ්‍රවවලට. දැන් මෙතනදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රවයන්ට ප්‍රත්‍යය ස්පර්ශය. දැන් හරිනේ ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා කියන්නේ. දැන් නාසයෙන් අපි ගන්නෙ බාහිර ගන්ධයනේ. ගන්ධයට අපේ සිත ස්පර්ශ කරන්න ඕනේ. නැද්ද? නැත්නම් ගන්ධය ගන්න බෑනේ. ඒතර ගන්ධය ස්පර්ශ වෙනවා නාසයට. ඒතර මේ සුද්දාෂ්ට කලාපයට බාහිර ගන්ධය ස්පර්ශ වෙනවා. බාහිර ගන්ධයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ තියෙනවා කියන්නේත් නැහැ නැහැ කියන්නේත් නැහැ. ඇයි ඒ? තියෙනවා කිව්වොත් පරමාර්ථ වශයෙන් නැහැ. නැහැ කිව්වොත් පෙන්වන්න පුළුවන් ගඳත් සුවඳක් තියෙනවා. ගඳ සුවඳ නිර්මාණය වෙන්නේ සකස් වෙන්නේ සතර මහා ධාතුවේ සුද්දාස්තික කලාපේ. චිතක්ෂණ 18 ඉන්නේ ආයිස. එයා 17න් ඉවරයි. ඒ සතර මහා ධාතුවේවත් ඒ සුද්දාස්තික කලාපයම නැවත නැවත නැවත නැවත ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍ය නොවුනොත් ඒ ගන්ධයට රැඳෙන්න බෑ. හරිනේ. එතනත් ඉපද බින්දෙනවද? ඉපදෙන ශණයෙන් බිඳෙනවා. ඒක තමයි බංග ඥානය. අතන උදේවැය ඥානය. ඒ දර්ශනයේ සිටේ ස්ථාවර නම් අනිත්‍ය ලක්ෂණය. ඒක ලබන්න ලබන්න ලබන්න ලබන්න කියලා අපේ සිත පෙළනවා පීඩාවටපත් කරනවා දැවිල්ලක් හදනවා සුවඳ ගන්න සුවඳ ගන්න සුවඳ ගන්න කියලා ඒ දුක්ඛ ලක්ෂණයයි හැබැයි ඒ ගන්ධය ප්‍රත්‍යයට අනුරූපව හැදෙන්නේ. සතර මහා ධාතුව සුද්ධාස්ත්‍රයක කලාපය යන්තම් ස්පර්ශනෝ වුණොත් ගඳ හෝ සුවඳ චුට්ටයි. පොඩ්ඩයි. සතර මහා ධාතුව සුද්ධාස්ත්‍රයක කලාපය තරමක් තදින් ස්පර්ශ වුණොත් සුවඳ තරමයි. ගන්ධය තරමයි. ඒක බලවත්ම ස්පර්ශ වුණොත් ගඳ හෝ සුවඳ ප්‍රබලයි. ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද හැදුවේ? උපකාරයට අනුරූපව නෙමෙයිද? ගඳ චුට්ටක් තියෙනවා, තරමක් තියෙනවා, අධිකව තියෙනවා. සුවඳත් චුට්ටක් තියෙනවා, තරමක් තියෙනවා, අධිකව තියෙනවා. හරිද? එතකොට මේ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? හැබැයි අපි ඒකට කැමති. කැමතිනේ. කැමති කියන්නේ කාම. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. දැන් කැමැත්තෙන් ඇලිච්ච ගමන් හැදුවේ ආශ්‍රවයන්නේ. එතකොට ස්පර්ශයනේ දැන් මේකට ප්‍රත්‍ය උනේ. කියන්නේ නාසයට ගන්ධ ස්පර්ශ වෙන්න එපයි. දැන් එතකොට අපි හැදුවේ සසර. සසර නේද හැදුවේ? දැන් සසර හදන්න කොච්චර වෙලා ගියාද? චිතක්ෂණේ. කාම ආශ්‍රවක්. ඒක කාමයක්. කාම කියන්නේ කැමැති. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඒ කියන්නේ සිතින්නේ. දැන් එතකොට සිතට ආයස කොච්චරද? එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයෙන් සසරක් හැදුවද නැද්ද? දැන් ආශ්‍රව ප්‍රත්‍ය අවිද්‍යාවට. අවිද්‍යාව ප්‍රත්‍යයි සංස්කාරයන්ට. සංකාර ඒක ප්‍රත්‍යයි ප්‍රසන්න විඥාණයට. ඒක අපි මීට කලින් හොඳට විස්තර කරලා දීලා තියෙනවා ගාන සම්පස්සජා චේතනා කියලා. පැහැදිලි කරලා දීලා තියෙනවා ගාන සම්පස්සජා චේතනා කියන්නේ ගාන කියන්නේ ආශ්‍රය, බාහිර ගන්ධය දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශයයි, ස්පර්ශය ප්‍රත්‍යයයි චේතනාවට. සංඥාවටත් ප්‍රත්‍යයයි, වේදනාවටත් ප්‍රත්‍යයයි ස්පර්ශය. කරුණු තුනටම ස්පර්ශයයි ප්‍රත්‍යයයි. දැන් මෙතන තථාගතයන් වහන්සේ පෙන්වන ආශ්‍රවයන්ටත් ප්‍රතිස්පර්ශයයි. පැහැදිලිද කියන එක? දැන් එතකොට අපි දැන් එතනත් හදුව ආශ්‍රවයක්. මේකට කැමැත්තෙන් ඇලීම නිසා එතරම් හැදුව ආශ්‍රවයක් එතරම් හැදුව සසර. බාහිර ගන්ධය එහෙනම් එතරම් හැදුව ආශ්‍රවයක් එතරම් හැදුව සසර. දැන් ওই දෙක නිසා නිසිතක් හැදෙන්නේ. නාසයේ ගන්ධය නිසා නිසිතක් හැදෙන්නේ නැත්නම් සිතක් හදන්න බෑනේ. හරි. ඒ සිත කලින් තිබ්බද? නැහැ. ඇයි නැහැ කියන්නේ? නාසය ඇතුලේ සිත් නැහැ. බාහිර ගන්ධයේ සිත් නැහැ. දෙකේම සිත් නැහැනේ. එහෙනම් අලුතෙන් හැදුවා අපි එකක්. අලුතෙන්ම හැදුවනේ. එහෙනම් ඇත කියනවද ගාන විඥානයක් නැත කියනවද? ඇත කිව්වොත් වැරදි. ඇයි? පරමාර්ථ වශයෙන් නැහැ. ඇයි අර නාස්යයි ගන්ධයයි ස්පර්ශ වෙන්න කලින් කොහෙද තිබ්බේ මේක? ගඳ සුවඳ දැනගැනීමේ සිත කොහෙද තිබ්බේ? කොහේ හරි ගෙදර පැත්තක තිබ්බද? නාසයේ තිබ්බද? බාහිර ගන්ධයේ තිබ්බද? එහෙම නැත්නම් සාක්කුවේ තිබ්බද? කොහොමද තිබ්බේ නැහැ. අලුතෙන්ම හැදුවද නැද්ද? හදලා නැති වෙන්න ගිය කාලය කචිතක්ෂණේ. එතන උදේවේ තියෙනවා. තියනවද නැද්ද උදේවේ? අනිත්‍ය ලක්ෂණය එතන තියනවද නැද්ද? ඒ විඥානේ උපදවන්න සිතට නිරන්තරයෙන් පෙලීමක්, පීඩාවක්, දැවිල්ලක් ඇති කරන්නේ නැද්ද? ඇති කරනවා. ඒ දුකයි. ප්‍රත්‍යයට අනුරූපවනේ දේසිත හැදුවේ. මං කියවේනේ අර ගන්ධය සුද්දාස්ඨක කලාපයේ චුට්ටක් නම් ස්පර්ශ වුනේ එහෙනම් සුවඳ චුට්ටයි. එතකොට සුවඳ පිළිබඳව දැනගැනීමේ සිත පොඩ්ඩයි. ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි දේශිත හැදුවේ. ඒ කියන්නේ උපකාරයට අනුව නෙමෙයිද සිත හැදුවේ? හා. ඒතකොට දැන් මේ කරුණු තුන එකතු වෙන තැන තියෙන ස්පර්ශයනේ. ස්පර්ශයක් තිබ්බද? ඔය කරුණු තුනේ එක තැනකවත් ස්පර්ශයක් නැහැ. නාසයේ ස්පර්ශ තියෙනවා. බාහිර ගන්ධ ස්පර්ශ තියෙනවා. ඒ දෙක නිසා හැදුව සිතේ ස්පර්ශ තියෙනවාද? අලුතෙන්ම හැදුවා. අලුතෙන්ම හැදුවා නේ දෙකක්. දැන් ඒකට අලුතෙන්ම නේද කැමැත්තෙන් ඇලුනේ. අලුතෙන්ම නේද ඒකත් හැදුවේ. ඒ කියන්නේ කාමාශ්‍රවේ. ඒ ස්පර්ශයට කැමතිනේ. මොකද සුවඳ ස්පර්ශ වෙන්න බෑ. ඒක ප්‍රිය කරනවනේ. ඒතර අලුතෙන්ම නේද ඒක හැදුවේ. දැන් අලුතෙන්ම හැදුවේ මොකක්ද ඒක? සසර. අලුතෙන්ම හැදුවේ දුකක්. ඇයි? සසර දුකයි. සසර පැවැත්ම දුකයි. පැහැදිලිවම දේශනා කරනවා. එතකොට මේ ධර්මතාවයන් එකක්වත් කලින් තිබ්බේ නෑනේ. නාසයත් කලින් තිබ්බේ නෑ කියලා එක දැන් පෙන්නවා. ඒ කියන්නේ පෙර කර්මය හා අර ප්‍රත්‍ය හතර නොවන තාක්කල් මෙයාට රැඳෙන්න බෑ. එහෙනම් කලින් තිබ්බේ නෑ. නේ. එහෙනම් බාහිර ගන්ධයත් කලින් තිබ්බේ නෑ. ඒ වගේම ඒ සිතත් කලින් කොහොමද තිබෙන්නේ නෑනේ. ඒ ස්පර්ශයත් කලින් කොහොත්ම තිබෙන්නේ නෑනේ. කරුණ තුන එකතු වෙච්ච ශනේන ස්පර්ශය ආවේ. හරිද? දෙකක්වත් තිබෙන්නේ නැත්නම් ලෝකේ ශුන්‍යයි. ශුන්‍යද නැත්? ආයක තමයි ශුන්‍යතෝ ලෝකෝ කිව්වේ. මානින් ලෝකේ ශුන්‍යයි කිව්වේ ඒකයි. හදන්න කලින් හැදෙන්න කලින් නැහැ. අපි හදනවා. අපි හදනවා. හදන්නේ මෝහය නිසා, මෝඩකම හින්දා. අවිද්‍යාව නිසා. තෘෂ්ණාව නිසා. උපාදානය නිසා. හදනවද නැද්ද? අපි ලෝකයක් හදනවද? හදන්නේ අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි නෙමෙයිද? ඒතකොට ඒතර තණ්හාව කියන්නේ ආශ්‍රව. චන්දරාගය ආශ්‍රව. තෘෂ්ණාව එකම අර්ථයේ තියෙන්නේ. ඒතකොට අපි අලුතෙන් හැදුවා අවිද්‍යාවක් හැදුවා. අවිද්‍යාව කියලා දෙයක් ලෝකේ නැහැ. එහෙම එකක් ලෝකේ නැහැ. ඇයි නැහැ කියන්නේ? හැබැයි නැහැ කියන්න බෑ. පෘථග්ජන සිත් තුළ තියෙනවා. තියෙනවා කියන්නත් බෑ. ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව. ආශ්‍රවයක් හැදුවොත් අවිද්‍යාව. එතකන් අවිද්‍යාවක් එන එකක් නැහැ නේ ලෝකේ. තේරෙනවද කියන එක? දැන් ගැඹුරේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. දැන් මේක දැන් හොඳට සිත මෙහෙවන්න ඕනේ. බුද්ධිය හොඳට මෙහෙවන්න ඕනේ නැත්නම් මේක අහුවෙන්නේ නැහැ. මේ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. දැන් මෙතන මේ ආශ්‍රව අපි ප්‍රහීන කරන්න ඕනේ. අනිත් කාරණය තමයි ප්‍රත්‍යාකාර ඥානෙ එන්න ඕනේ. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාර උපකාරයෙන් මේ සියල්ල සිද්ධ වෙනවා කියන කාරණය. ප්‍රත්‍යයෙන් මේ සියල්ල සිද්ධ වෙනවා කියන කාරණය. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කළේ සියල්ල ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එකනේ. සංකතයි කිව්වේ ඒකනේ. හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ කියන එක. ඒතර හේතු ප්‍රත්‍යයම නේද මේ හටගන්නේ. අපි සසර හදන්නේ එතකොට හේතු ප්‍රත්‍යයම නේද? හ්ම්. එතකොට වේදනාව කියලා එකක් ලෝකේ තියෙනවද? තියෙනවද? බුදුරජාණන්සේ නෑ කිව්වෙත් නෑ. තියනවා කිව්වෙත් නෑ. තියනවා කිව්වෙත් නෑ. ඇයි? තියනවා කිව්වේ නැත්තේ? පරමාර්ථ වශයෙන් නෑ. ඒ වේදනාව નાශේ තියනවද? මේ සුද්දාෂ්ට කලාපේ තියනවද විඳීමේ සිත? බාහිර ගන්ධයේ තියනවද විඳීමේ සිතක්? නැහැ. දෙක නිසා හැදෙන්නේ ගාන විඥානයක්. ඒතර විඳීමේ සිතක් නැහැ. ගන්ධ සුවඳ දැන ගැනීමේ සිතක් එතන තියෙන. එතන විඳීමේ සිතක් නැහැ. කර්ණු තුන එකතු කරන ස්පර්ශයයි. ස්පර්ශයත් නැහැ විඳීමේ සිතක්. ස්පර්ශය නිසා විඳීමේ සිතක්. එතකන් මේ වේදනාව කිසි තැනක නැහැ. හැබැයි නැහැ කියන්න බෑ අපි විඳිනවා. නාසයෙන් විඳිනවනේ. එහෙනම් ඇත. ඇත කිව්වොත් වැරදි පරමාර්ථ වශයෙන් නැත. ඒකයි බුදුරජාණන් වහන්සේ ඇත කියන්නේත් නැහැ. නැත කියන්නේත් නැහැ. මහණෙනි මම මේ දෙකටම මැද්දේ මම ධර්මයේ දේශනා කරන්නේ. ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ. ඒ වේදනාවට ආයස කොච්චරද? එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයයි නේද? හැබැයි වේදනාවට කැමතිද නැද්ද? කැමති කියන්නේ කාම. ඒ වේදනාවට කැමැත්තෙන් ඇලිලා නැද්ද? කාමාශ්‍රව. දැන් එතකොට නාස්යයටත් කාමාශ්‍රව. බාහිර ගන්ධයටත් කාමාශ්‍රව. දෙක නිසා උපදිනකට සිතටත් කාමාශ්‍රව. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කාමාශ්‍රව. කාම කියන්නේ කැමැති ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවනේ. ඒ ස්පර්ශය නිසා විඳීමේ චිතක්ෂණයක් තුළ හට ගන්න විඳීමේ සිතටත් කැමැත්තෙන් ඇලෙනවා කාමාශ්‍රව. අවිද්‍යාවට ප්‍රත්‍යයයි. දැන් අවිද්‍යාවට ප්‍රත්‍යයද? එතකොට දැන් ස්පර්ශය නෙමෙයිද මේ සියල්ලටම මූල ධර්මතාවය? එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ස්පර්ශය නිරෝධය නිවනයි. ස්පර්ශය නිරෝධය නිවනයි. තේරුණාද? දැන් එතකොට එතන අනිත්‍ය ලක්ෂණය තියෙනවා, දුක්ඛ ලක්ෂණය තියෙනවා, අනාත්ම ලක්ෂණය තියෙනවා. දැන් වේදනාව කියන ධර්මතාවය ආත්මයකට දාන්න බෑ. දැන් මේ පහෙන් එකක්වත් ආත්මයට දාන්න බෑ. එයි. චිතක්ෂණ 17ක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ධර්මයන් ආත්මය වශයෙන් සලකන්න බැරි ආත්මය කියන වචනේ තේරුම තමයි සදාකාලික ස්ථිර වෙනස් නොවන දේ. තමාගේ වශයෙන් තමාගේ කැමැත්තේ හැටියට තමාගේ උවමනාවේ හැටියට සකස් වෙනවා නම් ආත්මයි. තමාගේ උවමනාවේ හැටියටද සකස් වෙන්නේ ප්‍රත්‍යානුරූපවද සකස් වෙන්නේ. උපකාරය අනුව නෙමේද සකස් වෙන්නේ. එහෙනම් අනාත්මයි. අර චුට්ටක් ගඳනම් චුට්ටක් සුවඳනම් එකතු වෙලා තියෙන්නේ හිමින්. නැත්තම් තරමක්. එහෙම නැත්තම් බලවත්. ඒතර ප්‍රත්‍යානුරූපව නෙමෙයිද? එතකොට ඒ ගන්ධය නාසයට ස්පර්ශ වීම නිසානේ අර සිත ඝන විඥාණය ඝන සම්පස්ස ඝන සම්පස්ස වේදනා. ඒතර විඳීමේ සිතත් ඒ ස්පර්ශය වෙච්ච ආකාරයට නෙමෙයිද? ඒ කියන්නේ අපි කියමු දැන් ඈත තියෙන ගන්ධයක් හෝ සුවඳක් අපිට මෙතන ඉඳලා විඳින්න බෑ. ඒ සිත හදන්න බෑ. අපි තරමක් තරමක් තරමක් ළඟට ගියොත් ඒ සිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බලවත් වෙයිද? ඉතින් ප්‍රත්‍යයට අනුරූපවනේ හැදෙන්නේ. උපකාරයට අනුරූපවනේ හැදෙන්නේ. පැහැදිලිද කියන එක. එහෙනම් උපකාරයට අනුව නම් හැදෙන්නේ ඒ උපකාර වෙන ධර්මයට ආයස ස්පර්ශය එක චිතක්ෂණයයි. විඳීමේ සිතට එක චිතක්ෂණය ඇතිවෙනසනෙන් නැති වෙනවා නැති වෙන තැනට සිත තියන්නේ ඒ බංග ඥානයයි. එයි ඇති වෙනවා ඇති වෙනසනේ නැති වෙන බව කලින් දැක්ක උද්‍යව්‍යා ඥාණයෙන් දැන් අපි සිත තියනවා නැති වෙන තැනට. එයි. එයාට රැඳෙන්න මෙච්චරයි වෙලාව. අපි නැති වෙන තැනට සිත තියනවා. ඒ බංග ඥාණය. ඒතකොට දැන් මොනවද මේ ලෝකේ තියෙන්නේ? ලෝකෙම ශුන්‍යයි. ශුන්‍යතෝ ලෝකෝ. අනිත් එක බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ලෝකයේ පවතින දුක මතයි. ආශ්‍රව ප්‍රත්‍යය විද්‍යාවට අවිද්‍යාව ප්‍රත්‍යය සංස්කාරයන්ට සංස්කාරය ප්‍රත්‍යය විඥාණයට විඥාණය ප්‍රත්‍යය නාම රූප වලට නාම රූප ප්‍රත්‍යය සලආයතන වලට සලආයතන ප්‍රත්‍යය ස්පර්ශයට ස්පර්ශය ප්‍රත්‍යය වේදනාවට වේදනාව ප්‍රත්‍යය තෘෂ්ණාවට තෘෂ්ණාව ප්‍රත්‍යය උපාදානෙට උපාදානයේ ප්‍රත්‍යය භවයට භවයේ ප්‍රත්‍යය ජාතියට ජාතිය ප්‍රත්‍යය දැන් මොනවද හැදුවේ දුක මත නෙමෙයිද මේ තියෙන්නේ. ඒතර මේ ආශ්‍රව පවතින දුක මත නෙමෙයිද? ඒ දුක කිව්වේ ආර්ය සත්‍යයක් දුක්ඛාරය සත්‍යයි. ආශ්‍රව කිව්වේ තෘෂ්ණාවයි ඒ samudāre සත්‍යයි. දැන් ආශ්‍රව තව දුරටත් අපි ගෙනියනවද එහෙම නැත්නම් ආශ්‍රව ශේ කරනවද? අතන තමයි ගැටලුව තියෙන්නේ. ආශ්‍රවශය. ආශ්‍රවශය කළොත් වැටෙන්නේ මොකද්ද? දුක. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙයක් නැහැ. විද්‍යාව උපදවල ඉවරයි. විචා උදපාදි. විද්‍යාව උපදවල ඉවරයි. එතකොට අවිද්‍යාව අතුරුදහන්. අවිද්‍යාවට හට ගන්න බෑ. අවිද්‍යාව යත්තේ වස්සේස විරාග නිරෝධ සංකාර නිරෝධ. කර්ම හදන්න බෑ. ගාන සම්පස්සජා චේතනා නැහැ. ගාන සම්පස්සජා චේතනා කියන එක නැහැ. ඒතර ඒ කියන්නේ කර්ම නැහැ කියන එක. ඒ කර්ම නැති කලේ. විද්‍යාව උපදවලා එහෙනම් අවිද්‍යාව ඉවරයි. අවිද්‍යාව ඉවර නම් අවිච්ඡා යත්තේ වස්සේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ. ඒ කියන්නේ භවයක් නැහැ උපතක් නැහැ කියන එක. ජාති නිරෝධ මොනවාද නිරුද්ධ වෙන්නේ? ජරා මරණ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස නිරුච්ඡanti. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. අවසන්. ඒ කියන්නේ සදහටම අවසන්. ආයි කොහොමද කියලා ආයි පහල කරන්න බෑ. එතකොට අවසන් උනේ ක්‍රියාව. ක්‍රියාව හැදුවේ කවුද එතකොට? ආශ්‍රව. ආශ්‍රවට ප්‍රත්‍ය වුනේ ස්පර්ශයයි. ස්පර්ශයට ඉඩ දුන්නේ ඇයි? අවිද්‍යාව හේවත් මොහයයි. අවිද්‍යාව හේවත් මොහයයි. තේරෙනවද? මේවා හදන කම්මාරයක් කැමති. මේ ප්‍රවෘත්තිය සිද්ධ වෙන තාක්කල් මාරයක් කැමති. ඇයි? අපි බිල්ලට ගන්න පුළුවන්. ඉතින් මේ භවෙත් යන්න වෙනවා. බාර ගන්න වෙන ආරාධනා. මොකද බුදුරජාණන් වහන්සේ බාරගත්තනේ. බෑ කිව්වේ නෑනේ නේ. එහෙනම් අපි අපිට ප්‍රතික්ෂේප කොහොමත් බෑ බාර ගන්න වෙනවා. බාරගත්තේ ඇයි එතකොට? පෙර භවයේ ආශ්‍රව හැදුවා. පෙර භවයේ අවිද්‍යාව නිසා ආශ්‍රව හැදුවා. නැද්ද? එතකොට ඒ ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වුණේ පෙර භවයේ ස්පර්ශය නෙමෙයි. හොඳයි අනාගත භවයක් හදනවා නම් අනාගත භවයක් හදන්නේ ජරා මරණනේ හදන්නේ තියෙන්නේ. මොනවා හදන්නේ තියෙන්නේ? ඒ ජරා මරණ කියන එක දුක එහෙනම් ඒකට ප්‍රත්‍ය තෘෂ්ණාව ඒ samudāri සත්‍ය තෘෂ්ණාව කියන්නේ ආශ්‍රව ඒවත් චන්දරාගය හරි පැහැදිලිද කියන එක එහෙනම් ස්පර්ශ ප්‍රත්‍ය අතර උපාදානයට දැන් කාම උපාදාන භව උපාදාන ditthi උපාදාන අන්තවාද උපාදාන දැන් කාම දැන් ආශ්‍රව කාමාශ්‍රවණ ගන්න එකම තමයි කාම උපාදාන කියන්නේ දැන් ඔක භවයෙන් භවයට ගෙනියන්න නම් ඔකට ස්පර්ශය ඕනේ. ඒ කොහොමද? සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං. මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ ප්‍රසන්දි විඥාන ස්පර්ශ වෙන්න ඕනේ. ඒතොර ස්පර්ශයද ප්‍රත්‍ය. භවයට ප්‍රත්‍ය. උපාදානයේ නිසා නෙමෙයිද කර්ම හැදුවේ? ආ එහෙනම් උපාදානයේද භව උපාදානයේට ප්‍රත්‍ය මොකද්ද? ස්පර්ශයයි. උපාදානයට ප්‍රත්‍ය. උපාදානය නිසා කර්ම හදනවා. කර්ම නිසා උප්පති භවය. එහෙනම් ස්පර්ශය ප්‍රත්‍ය උපාදානයට. භව උපාදාන. දික්ටි උපාදාන. දික්ටි අපි කියමු දැන් ඇසෙන් අපි දකිනවනේ ඔය ගිනි පාගනවා එහෙම දකින්නවනේ. කටු ගහගෙන ඇවිදිනවා එහෙම. එල්ලගෙන යන. ඒගොල්ලන් ඒකෙන් මොකද්ද හොයන්නේ? විමුක්තියක්. නේ. ඒකෙන් යම් කිසි සහනයක් විමුක්තියක් නිවනක් වල හිතන ඇති ඒක නිවන කියලා. ඒක අපිට ඇහැට ස්පර්ශ වුණාම අපි නේ එහෙනම් මෙතන මොකක් හරි තියෙනවා. අපිත් මේක කරලා බැලුවොත් අපිටත් හරියයි දන්නේ. දිට්ඨිය ඒතකොට ඒ රූපය ඇහැට ස්පර්ශ වීම නිසා නෙමෙයි මේ දිට්ඨියට යන්නේ. ආ. දැන් එහෙනවා. මේ තථාගත ධහමට දැන් තියෙනවනේ. එක එක දේශන තියෙනවනේ එක එක තැන්වල. නේ විවිධාකාරයේ දේශන තියෙනවා. ඒ කියන්නේ මේ තුනුරුවන්ගේ බාහිරව බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ තෙරුවන් කෙරෙන් බාහිරව විවිධ ආගම්, විවිධ දර්ශන, විවිධ මත පිළිබඳව දේශන තියෙනවනේ. ඒ දේශනා අහගෙන ඉන්නවනේ. දහගෙන ඉන්නකොට සිතේ උපාදාන කරගන්නේ නැති. ආ අඥාන පුජ්‍යලය කියන්නේ මේ තුනුරුවන් කෙරේ පැහැදීමක් නැති පුච්චලයා ඒ ස්පර්ශය ගන්නෙ නැද්ද කණේ? එතකොට උපාදානයට ස්පර්ශය නෙමෙයිද ප්‍රත්‍ය? දික්ටි උපාදාන වලට. ආ. එහෙනම් දික්ටි වල දික්ටි උපාදානයට ස්පර්ශය තමයි ප්‍රත්‍ය. කණෙන් ඇහුවනේ. ඒතර අර ගිනි පාගෙනවා දැක්කා, කටු ගහගෙන යනවා දැක්කා. ඉතින් කරන අපි ගිනිත් කපෑගුවොත් එහෙනම් අපේ ජීවිත වලට මොකක් හරි වෙයි. පිච්චේ වෙන මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් දෙතන මොකක් හරි ඇති. හැබැයි අපිට ඒක අදාළ නැහැ. නිවන් දකින්න අයට අදාළ නැහැ. ඒක දික්තියක්. දික් කියන්නේ ඒක නිවන් දකින්න බෑ. කෙලස් ටික අවසන් කළොත් නිවන් දකින්න. කෙලස් කර්ම විපාක. අනිත් එක අන්තවාද උපාදාන. අන්තවාද උපාදාන කියන්නේ මම. දැන් මම කියලා සිතින් ස්පර්ශ කරන්නේ නැද්ද? සිතින් අරමුණු කළා නැද්ද? අරමුණ ස්පර්ශ කළා තියෙන්නේ මම කියලා. සිතින් නැද්ද? එතකොට ස්පර්ශය හරියද? මම කියන අරමුණ ස්පර්ශ කළොත් මම ඉන්නවද? නෑ. ක්‍රියාව ස්පර්ශ කළොත් එහෙනම් හරි. සුද්දාස්ල කලාපේ ක්‍රියාවක් තියෙන්නේ. නාමයන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ඒතර ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප පිළිබඳව නිවැරදිව දැනගන්නා උනුවන. ඒ ඥානය ස්පර්ශ වුණාම හොඳයි. ඒතර ඒ නාම රූප ධර්මයන්ගේ ඉපද බිඳීම ස්පර්ශ වුණොත් ඒක හොඳයි. එයි උදේවැය ඥානය ඒ ස්පර්ශය තුළින් එන්නේ. ඒතකොට හට ගන්න සනේ දකින හට ගන්න සනේ බිඳින එක. ඒක මනසට ස්පර්ශ වුණා. ආ ඒක නම් හොඳයි. ඒක හොඳයි. එහෙනම් මේ ඥාන ටික මනසට ස්පර්ශ වුණොත් උදේවැය ඥාන, භංග ඥාන, බයිදපට්ඨාන ඥාන, අදිනවනු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිත කමඤ්ඤිත ඥාන, පටිසංකානු දර්ශන ඥානය සංස්කාර උපේක්ෂා ඥානෙ සත්‍ය අනුලෝම ඥානෙ කියන මේ ඥාන ටික මනසට ස්පර්ශ වුණොත් නිවන් දකින්න. ආ එහෙනම් නිවන් දකින්න. එහෙනම් දික්ටි වලට වැටෙන්නේ නැතුව. දර කාම උපාදාන, භව උපාදාන, දික්ටි උපාදාන, අන්තවාද උපාදාන. දැන් මම කියලා මොකද්ද ගන්නෙ? මගේ කියලා මොකද්ද ගන්නෙ? දැන් දරුවා එහෙම නැත්නම් භාර්යාව එහෙම නැත්නම් සහෝදරයා අපි මනසින් උපාදාන කරගෙන ඉන්න. ඒතර අපි ඇහෙන් දැන් අපි කමු දරුවා දැන් ගෙදර යනකොට දරුවා එනවා. ඒතර ඒ රූපය ඇහැට ස්පර්ශ වෙනවා. ඒතර ඒ ස්පර්ශය ගන්නෙ කොහොමද එනවා? ඒතර ඒ ස්පර්ශය ඒතර ඒ දරුවා කියන්නේ රූපය කාමාශ්‍රවයක්. කැමතිනේ? කැමැත්තෙන් ඇලිලානේ. දැන් දරුවෙක් ඉන්නවද? හා? දරුවෙක් ඉන්නවද? මම නැහැ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැහැ කිව්වේ නැහැ. ඒගේ සියලු නාම රූප ධර්මයන් ප්‍රත්‍යයෙන් උපදිනවද නැද්ද? හා? එතන තියෙන්නේ නාම රූප දෙකක් නෙමෙයිද? ඒ ඇස ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්ද? එතන තුල තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ දරුවාගේ මං කියන්නේ අල්ලගෙන ඉන්නේ ඒකනේ මගේ දරුවා මගේ මොනපුරු මිනිබිරියෝ කියන්නේ. දැන් එතකොට එයාගේ ඇස තුල තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවයන් නෙමෙයිද? එයත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? එයත් ආශ්‍රව නිසා ඒව හදාගත්තද නැද්ද? එයා කොහොමද මගේ වෙන්නේ? එයා පෙර භවයේ ආශ්‍රව ස්පර්ශ කළ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආශ්‍රව හදාගෙන ඇස කන නාසය දිව ශරීරය හදාගත්තද? අම්මයි තාත්තා එකතු වෙලා හදලා දුන්නද? එහෙනම් එයා කොහොමද මගේ වෙන්නේ? ආ. එයාගේ ඇසේ කාලනේ ඇසේ කාලය තීරණය කළේ මමද? ආයු කාලය? හටගැන්ම තීරණය කළේ මමද? නෑ. පැවැත්ම තීරණය කළේ මමද? අවසානයේ තීරණය කළේ මමද? එහෙනම් කොහොමද මගේ වෙන්නේ? මේ මගේ. එහෙනම් දරුවා දැක්කහම ඇහැට රූපේ ස්පර්ශ කරගන්නවා ඒක කාම වස්තුවක්. කාමාශ්‍රම. සිතේ එතන ඇලිලා. භවයක් හැදුවද? හදනවා. කොහොමද භවයක්? പ്രേත භවයක්. ඥාති പ്രേත කියන්නේ ඒකට තමයි. ඒ දරුවා මනසෙන් අතහැරලා නැහැ. මගේ දරුවා මගේ දරුවා. මනසෙන් දරුවෙක් ඉන්නවද? මගේ කියන්නේ. හැබැයි ඒ ආශ්‍රව ධර්මය പ്രേත ලෝකෙට යන්න ප්‍රත්‍ය නෙමෙයිද? ආ? പ്രേත ලෝකෙට යන්න ප්‍රත්‍ය නෙමෙයිද? මේ කියන්නේ දරුවෝ එක්ක තරහ වෙන්න කියන එක නෙමෙයි. අමනාප වෙන්න කියන එකනවත් නෙමෙයි. මනසින් දැනගෙන නුවණින් අවබෝධ කරගෙන දරුවොත් එක්ක ඉන්න. විසාකාව එහෙම හිටියා. නේ? මල්ලිකා දේවි එහෙම හිටියා. මල්ලිකා දේවි කියන්නේ බන්දුල මල්ලිකා. අර කොක්කොට මිත්‍රාගේ භාර්යාව ඒගොල්ලෝ හිටියා. ධම්මික උපාසක දරුවෝ 14 දෙනෙක් හිටියා. නේ. අනේ පිටු සිටුතුමා. දැන් මගපල් ලැබලා නින්නේ. නේ. ඒකට බාධාවක් උන්නේ නේ. හැබැයි දන්නව මගේ නෙමෙයි කියලා. නේ. එහෙනම් නිවැරදිව නිවැරදි තැනින් ගන්න. දැන් එතකොට එහෙනම් මේ ආශ්‍රවයන්ට ප්‍රත්‍ය ස්පර්ශය. හරිනේ? එතකොට ස්පර්ශ ආශ්‍රවයන් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාව ආශ්‍රවයන්ට ප්‍රත්‍යයයි. ඇයි නොදන්න හින්දානේ මේ සියල්ල හදන්නේ. මෝහය නිසානේ හදන්නේ. මුලාව නිසානේ හදන්නේ. රැවටීම නිසානේ හදන්නේ. ඒ අවිද්‍යාවයි. එහෙනම් අවිද්‍යාව ආශ්‍රවයන්ට ප්‍රත්‍යයයි. ආශ්‍රව විද්‍යාවට ප්‍රත්‍යය එතනදී. හැබැයි ආශ්‍රවයන්ට හා උපාදානයට ස්පර්ශය ප්‍රත්‍යයයි. ස්පර්ශය නිවීම නිවනයි. ස්පර්ශ නිවෙනවා. තේරෙනවද? ඇහැට රූප ස්පර්ශ වෙන එක නවත්තන්න බෑ. බුද්ධියෙන් ගත්තොත් ගැටලුවක් වෙන්නේ අනවබෝධයෙන් ගත්තොත් සසරක් හදනවා භවයක් හදනවා. කනට ශබ්ද ස්පර්ශන එක නවත්තන්න බෑ. බුද්ධියෙන් ගත්තොත් භවයක් හදාගන්නේ නැහැ. අනවබෝධයෙන් ගත්තොත් භවයක් හදාගන්න. නාසයට ගඳ සුවඳ ස්පර්ශන එක නවත්තන්න බෑ. ඒ ස්පර්ශ වෙනවා. හැබැයි බුද්ධියෙන් ගන්න ඕනේ. මේක කොහොමද සිද්ධ වුනේ? මේක ආයශ කොච්චරද? මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? එතන තියෙන උද්‍යව්‍ය ඥානය. එතන කියන බංග ඥානය. ඒ කියන්නේ බලන්න ඉස්සෙල්ලා නැතිවිල ඉවරයි. අපි සිතක් හදන්න හදන්නේ හදනවා සිතක් හදනවා හදනවා හදනවා හදනවා සිත්ම තමයි හදන්නේ. හදන්න ඉස්සෙල්ලා නැතිවිල ඉවරයි. ආයි හදනවා. අන්න හදන සනේ නැතිවිල ඉවරයි. ඒක තමයි බංග ඥානය කියන්නේ. ආයි හද සිත හදන්න ලක්ෂයක් සනේ ඉවරයි. මේ මොනවාද ඉතුරුලා තියෙන්නේ? සසරක් ඉතුරුලා තියෙනවා දුකක් ඉතුරුලා තියෙනවා. දුක්ඛ ශෝක කනගාටු හැඬීම් වැළපීම් ඒව තියෙන ඉතුරු වෙලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකේ පවතින දුක මත. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්නේ? ආශ්‍රයන්ගෙන් මිදෙන්න. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව එදාට අවිජ්ජාශ්‍රව ඉවරයි. සියලු ආශ්‍රවයන්ගේ අවසානයේ නිවන නෙමෙයිද? සියලු ආශ්‍රවයන්ගේ අවසානයේ ආශ්‍රක්‍ය ශර ඥානය. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව කෙසර ඥානෙන්. රාතන් වහන්සේ ආශ්‍රයෙන්සේ කළා. ඒ ඒ කොහොමද? මේ සේ වැය දෙක දැක්කා. ඇතිව නැති වෙනවා. සේ කියන්නේ නැති වෙනවා. වැය කියන්නේ අතුරුදහන්. උදය වැය. හටගෙන බිඳෙනවා. උපජ්ජිත්වා නිරුච්ඡanti. උපදින සණයෙන් නිරුද්ධයි. යංකින්ච සමුදය ධම්මා. ප්‍රත්‍යයෙන් හදන්නේ. යදනිච්ඡන්තං දුක්ඛං. මේ ටික දැర్శණය කරගන්න. එහෙනම් දැන් අපි ඉන්නේ අපි දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ක්‍රමයෙන් අපි අනුගත වෙනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. හැබැයි මේ වෙනකොට එතකොට හැබැයි මේක හොඳට පුහුණු කරා නම් පුරුදු කරා නම් හොඳට වැඩුවා නම් මේ අතිශය වේගය මනසින් අල්ලන්න පුළුවන්. මේ වේග අතිශය වේගයෙන් මේක සිද්ධ වෙන්නේ. ඒ එක චිතක්ෂණයක් කියන්නේ ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩුයි. හැබැයි මනසෙන් මේක අල්ලන්න තියෙන්නේ. ඇහැට පේන එකක් නෙවෙයි මේක. මනසෙන් අල්ලන්න පුළුවන්. නැත්නම් ආශ්‍රෝෂය කරන්න බැහැනේ. උද්‍යවය ඥානය ඇති වෙන්නේ නැහනේ. භංග ඥානය එන්නේ නැහනේ මනසට අල්ලගන්න බැරි වුණා. භංගය කියන්නේ ඒ නාම රූප දෙකේ විනාශය මනසෙන් අල්ලන්න ඕනේ. එතන තමයි භංග ඥානය එන්නේ. ඊට පස්සේ තමයි බයතුපට්ඨාන ඥානය එන්නේ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මොකද්ද මේක ඇති වැඩේ? කියන කාරණය. හොඳයි ධර්ම දේශනාව අවසන් කරමු. කාලය ඉවරයි කියන. පැහැදිලිද කියලා. පුහුණු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. නිතර මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත වඩන්න ඕනේ. නැවත නැවත සිතන්න. නැතුව ගන්න බෑ. නැත්තම් සිත අයාලෙම තමයි යන්නේ. අයාලෙම යන්නේ සිත. ඒ පුරුදු වෙලා තියෙන අයාලෙ යන්නේ. ඒක නිසා අපි හදන්න. එතකොට බෞද්ධ දර්ශනය කියන්නේ සිත හදන වැඩපිළිවෙලක් නේ. මොකද සිත තමයි තීරණය කරන්නේ. പ്രേත ලෝකයේද, නිරයද, තිරිසන් ලෝකයේද, අපායේද, අවීචයේද, දිව්‍ය ලෝකයේද, මනුෂ්‍ය ලෝකයේද, රූපාවචර බ්‍රහ්ම ලෝකයේකට සිත හදන්න ඕනේ. ධානයක් උපදවන සිතින් එපේ. ඒක හදලා එපේ යන්න බ්‍රහ්ම ලෝකේ. සෑම දෙයකට මුල් වෙන්නේ සිත. නිවනට සිතේ නිවීම නිවනයි.